සමාදාන අහන්න. මේක ප්‍රථමයෙන් ඇට පටිසම්පාද ධර්මයන් අල්ලා සර්ම දේශනා කියන පැතුලේ කපලා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන කොටස් තමයි මේ දක්වා විස්තර කරලා තියෙන්නේ. අද මේකේ ප්‍රතිලෝම පැත්ත මේ ඇති කියලා දීමට බලාපොරොත්තු වන ලබන්නේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංකාර නිරෝධහ විඥාන නිරෝධ විඥාන නිරෝධහ නාම රූප නිරෝධ මේ කැල තමයි අමාරුම කැල පටිච්චසම්පාදයේ තියෙන ගම්භීරම කොටස තමයි තියෙන්නේ දැන් මෙතන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අපි කලින් කිව්වා අවිද්‍යාව නිසා සංස්කාර තියෙනවා සංස්කාර නිසා විඥානය තියෙනවා විඥානය නිසා නාම රූපය තියෙනවා කියන කතාව අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා විද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනවා මේ පාළි පාඨයේ සිංහල සරල අදහසයි සදා විද්‍යාව කියන එක මේ අය දැන් දන්නා සත්‍වාරි සත්‍ය ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතිකම කියලා බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දෙසින් තමයි අවිද්‍යාව විස්තර කළා තිබෙන්නේ. එතන මේ අවිද්‍යාව පාදක කරලා සංස්කාර ධර්ම කුසල කුසල කම්ම සංස්කාර ධර්ම රැස් කරනවා. මේක කුසල කුසල කම්ම සංස්කාර කියන වචනේ වෙනුවට බුදුරජාණන් වහන්සේ කාය සංඛාර වටේ සංඛාර චිත්ත සංඛාර කියන වචන තුනක් පාවිච්චි කරලා තිබෙනවා. එතනින් අදහස් කරන්නේ යම් කිසි කුසල් හෝ අකුසල් කර්ම කරන විට සිදු කරන ලබන කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කියන එකයි. වචන වල වෙනසක් තිබුණාට අර්ථයේ කිසිම වෙනසක් නැහැ. එතකොට අවිද්‍යාව කියන එක නිසා අවිද්‍යාව තිබෙන තාක්කල් ලෝක සත්‍ය ඒ ආකාරයෙන් කුසල අකුසල කර්ම රැස් කරනවා. අවිද්‍යාව කියන්නේ ඇත්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැක්ම කියන එක වුණා. ඊට වඩා ගම්භීර වූ කරුණු ප්‍රායෝගික වශයෙන් අවිද්‍යාව තුළ අන්තර්ගත වන බව දැනගන්නට පුළුවන් තේරුම් ගන්නට පුළුවන් විශේෂයෙන්ම අවිද්‍යාව තුළින් ලෝක සත්‍ය අවිද්‍යාව නිසා තුළින් අවිද්‍යාව නිසා ලෝක සත්‍ය දන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් කියලා. සාමාන්‍යයෙන් දුකක් වශයෙන් තේරුම් අරගෙන තිබුණත් මේ පංචස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුකක්මයි මෙතන දුකක් කර වෙන කිසිවක් නැහැ කියන එක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. එතන දුකක්මයි දුකක් කර වැඩ දෙයක් නැහැ කියන අවබෝධය යම් කෙනෙකුගේ සිත තුළ තියෙනවා නම් එතන සම්මා දිට්ඨිය තමරුගේ සිත තුළ පහළ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා දුක්ඛ මේ උපජ්ජමාන උපජ්ජති දුක්ඛමාන දුක්ඛ නිරුද්ධමාන නිරුද්ධති තියෙන කාංකතින විචිකිච්ඡති ඒ ආදී වශයෙන් දක්වලා තියෙනවා ඒ ගැන කිසිම සැකයක් මොකක්වත් නැතුව තමන්ටම අපරප්පච්චා ඥානමේ වස්තුපෝති අන්නයිගෙන් අසන්නටුව තමාගේම දැනුමක් බවට පත් වෙනවා. එක්තාවතා පෝකච්ඡාන සම්මාදිට්ඨියෝති එතකින්ම කෙනෙකුගේ සිතතර සම්මාදිට්ඨිය පීතියා වෙනවායි කියලා එහෙම දක්වපු සූත්‍ර තියෙනවා. එතකොට මේ දුක ගැන හරි අවබෝධයක් නැතිකම නිසා පංචස්කන්ධ ලෝකය පවත්වාගෙන යාමට කෙනෙකුගේ සිතතර ආශාවක් ඇති වෙනවා. කියන්නේ මේන් පසුව මේ භවයෙන් පසුව තවත් භවයක ජීවත් වීමටත් ඒ වගේම මේ භවයේ මේ මරණ මොහොත දක්වා මේ පංචස්කන්ධ ධර්මයන් පවත්වාගෙන යාමටත් ආශාවක් ඇති වෙනවා. ඒ ආශාව තණ්හාවෙන්, දිට්ඨියෙන් හෝ මානෙන් හිතෙනවා. ඒ කියන්නේ තණ්හාවෙන් වෙන්නත් පුළුවන් නැත්නම් වැඩිදි මම මගේ කියන වැඩිදි දෘෂ්ටියකින් වෙන්නත් පුළුවන්, මානෙකින් වෙන්නත් පුළුවන්. ඔක්කොම එක වචනයකින් කියනවා චන්දරාගයෙන් යුතුව වෙන්නත් පුළුවන්. කැමැත්තකින් සහ හැදීමකින්. එතකොට මේ දුක්ඛ සත්‍ය හරියට දන්න කෙනෙකුට මුළු විශ්වයම මේ පංචස්කන්ධ ධර්ම කොතන පැවතුනත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලා තේරෙනවා නම් මේ දුක්ඛ සත්‍ය පවත්වාගෙන යන්නට කැමැත්තක් ඇති වෙන්නේ ඒක කෙරේ කලකිරීමක් නිදිලාවක් ඇති වෙනවා විරාගයක් නායමක් ඇති වෙනවා නිම්බින්දන්තෝ විරාජ්‍යති විරාගා විමුක්ති කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ කලකිරීම ඇති වෙනකොට තමයි නොයල්ම ඇති වෙන්නේ නොයල්ම ඇති වෙනකොට තමයි පංචස්කන්ධ ධර්ම අතහරින්න පුළුවන්. නිදහස් වන්නට පුළුවන්. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් නැතිකම දුක්ඛේ අඥාන අවිද්‍යාවේ කොටස. මේක ප්‍රධාන වශයෙන්ම අවිද්‍යා පත්‍ය සංඛාරා වීමට හේතු වන කරුණක්. එතකොට අවි දුක්ඛ සමුදය සත්‍ය ලෝක සත්‍ය දන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියනකොට අවිද්‍යාව හෝ තණ්හාව හෝ කවර කරුණක් හරි කියන්නට පුළුවන්. ඒක කියලා තේරුම් අරගෙන සිටීම නෙවෙයි මෙතන දුක්ඛ සමුදය කියන සත්‍ය දන්නේ කියන එකෙන් අදහස් කරන ලබන්නේ. සමන්තම පැහැදිලිව අවබෝධ වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, සත්‍ය වශයෙන් දකින්නේ නැහැ. මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ. අර කලින් දැක්කේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්මම දුක්ඛ සත්‍යයක් කියලා. මෙහිදී දකින්නේ මේ පංචස්කන්ධයේ පැවැත්මමයි දුක්ඛ සමුදය සත්‍ය වෙන දෙයක් නෙවෙයි කියන්නේ. මොකද මේ පංචස්කන්ධ ධර්මයන් පවතින තාක් කල් තමයි ලෝකේ යන්තා දුක් තියෙනවා නම් දුක් ඇතිවන්නේ. මේ දුක් ඔක්කොම තමයි පංචස්කන්ධ ලෝකයේ තුල වෙන වෙන තැනක නෙවෙයි. ඒ වගේම දුක් පහළ වන ස්ථානයේ දුක් ඇති කරවන ලබන ස්ථානය මේ පංචස්කන්ධ ලෝකය. ඒක නිසාමයි දුක්ඛ සමුදය සත්‍ය වන්නේ පංචස්කන්ධ ධර්මය. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බෑ. තණ්හාව කියන්නේ පංචස්කන්ධයට ධර්මයක්, අවිද්‍යාව කියන්නේ පංචස්කන්ධ ධාරණ, පංචස්කන්ධයට ධර්මයක්. මේ ඔක්කොම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් ක්‍රියාත්මක කරන ධර්මතාවයන්. ඉතින් මේ පංචස්කන්ධයේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්නට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට නැහැකි අවිද්‍යාව කියනවා. ඒක නිසා එතන දුක්ඛ සමුදය ඥානම කියලා දුක්ඛ සමුදය ගැන නොදස්සම තිබෙනවා. ඒ අවිද්‍යාවත් ලෝක සත්‍යයේ සිත්තල තියෙනවා. මම මේ කතා කරන්න යන්නේ අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධෝ කියන එක කියන්නේ. එතකොට දුක්ඛ නිරෝධ සත්‍ය ලෝක සත්‍ය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ ඒකාන්ත වශයෙන්ම නෙවෙයි. නිවන දකින්නට නම් අද්දුම වශයෙන් සෝවාන්වත් වෙන්න ඕන ඵල සමාධියට සමාදින අය නිවන කියන්නේ මොකක්ද කියලා දන්නා ඒ වගේම සකදාගාමී අනාගාමී ආදී මාර්ගඵල ලබන්න ඕනේ ඒ අයවත් දන්නේ නිරෝධ සත්‍ය ඒ ඇගේ දැනුම මට්ටමද දැනගට සර්ව සම්පූර්ණ වශයෙන් රහත් වූ කෙනෙක් පමණයි දුක්ඛ නිරෝධ සත්‍ය හේත සීයම දන්නේ ඒ ඒන් අදහස් කරන්නේ අර සෝවාන් සකදාගාමී අනාගාමී වෙච්ච දුක්ඛ නිරෝධ සත්‍ය දැකලා නැහැ නිවන දන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ නිවන දැනගෙන කෙටියට නැවත නැවත උපදීන්නේ ශක්තිය ඇතුළයි තියෙන්නේ මොකද දුක්ඛ නිරෝධය සර්ව ප්‍රකාරයෙන්ම අවබෝධ වෙලා නැති නිසා. මෙතන දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද නෙවෙයි පවත්තන් දුක්ඛං අපවත්තං සුඛං කියන තැන බුදුහාමුදුරේම දේශනා කරලා තියෙන තැන කියන පරිදි මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නොපැවතීම යම් තැනක තියෙනවා නම් ඒකයි දුක්ඛ නිරෝධ සත්‍යය කියලා ඒකට තේරුම් ගන්න බෑ. සෝවාන් එකක් බෑ, සකදාගාමනක් බෑ, අනාගාමනක් බෑ. ඒ කියන්නේ නිවන ආස්වාද කරයි නිවන සුවසුව මිදෙවි. ඒක වෙනම දෙයක්. නමුත් ඒකට තේරෙන්නේ නිවන සහිතව මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම යන්තාක් දුරට පවතිනවා නම් ඒ තාක් දුරට දුක තිබෙනවා ඒක නිසා දුක නැති කිරීම කියන්නේ ඒ කාන්ත වශයෙන්ම පංචස්කන්ධ ධර්මයන්ගේ නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වියම්. ඒ කියන්නේ ඒක මාර්ගයක්වත් ඉතිරි නෙවි සම්පූර්ණයෙන් නිවියම්. එහෙම නිවියමකටපත් උනේ නැත්නම් දුක්ඛ නිරෝධයක් සදාකාලික වශයෙන් ඇති වෙන දුක්ඛ නිරෝධයක් කෙනෙකුට අත්දකින්නද බෑ. ඒ කියන්නේ බුදු වෙලා හිටියත් කායික දුක් විඳින්නට වෙනවා. සාපිපාසා දුක් විඳින්නට වෙනවා. ඒවා මානසික වශයෙන් බලපාන්නේ නැති වෙන එක වෙනම කරුණක්. ඒද රෝග ඇදීමේ දුක් ඇති වෙනවා. එතන දෙයත්‍ය රහතන් වහන්සේලා ඒ කාලේ බුදුහාමුදුරු ඉන්න කාලේ ඒ දුක ඉවසන්නට බැරුව බෙල්ල කපාගෙන මැරිච්ච අවස්ථා, සීතිනාහන කරගත්ත අවස්ථා දක්වා තිබෙනවා චන්නා රෝගෝලික හාමුදුරුවෝ, වක්කලී හාමුදුරුවෝ වෙනවා. ඒවා වෙනම සූත්‍රවල කෙලින්ම දක්වා තිබෙනවා. ඒවා එතකොටනේ එන රාත්‍රමත් ඒ දුක ශාරීරික දුක තිබෙනවා මානසික දුක් නැති වුණාට නැති වුණා දුක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙන්නට ඒ වගේම ඒ කියන්නේ අර අපමණ රේණුවක්වත් දුකක් නැතුව නැත්තටම නැති වෙන්නට ඒ දුක නැතිවීම සදාකාලික වීමට කවදාවත් අල්ප මාත්‍රයක දුකක්වත් නැවත නූපදීමටවත් අව යම් කිසි දෙයක් කළ යුතු නම් ඒ දේ අනුතිසක් නෙවෙයි සම්පූර්ණයෙන්ම පිරිනම් පෑම. ඒන්නහා දුක සම්පූර්ණයෙන් නිරුද්ධ කළා කියන්නට බෑ. ඔබට නිරෝධ සත්‍ය අවබෝධ කළාට පංචස්කන්ධයේ පැවැත්ම තිබෙන තාක්කල් ඒක නඩත්තු කරන්නට ඕනේ, කවන්නට ඕනේ, පොවන්නට ඕනේ, මේසේ දෙන්නට ඕනේ, විචාරාවට පත් වෙන ඒවා ඇති වෙනවා, මෙසමතුරු දුක් ඇති වෙනවා, සාපිතාසා දුක් ඇති වෙනවා, නොඑක ආකාර දුක් වෙනවා, මරණ දුක පවා එනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේට මිනිස්සු 500 දෙනෙක් කුරු 500 දෙනෙක් ගහලා ගහලා මේ ඇටකටු කුඩු වෙනකම්ම ගහලා මරණයට පත් වෙන බව මේ අයහල තියෙන කර්ම. ඉතින් හිතලා බලන්න ඇටකටු කුඩු වෙනකම් අහල්ලට බඳු තරමට අත කඩු කුඩුණයි කියලා දක්වලා තියෙන පොත්වල අපිට මේ පොඩි අතකාරයට පැටුවක් යන්තම් ඉදිරියටලුවත් නැත්නම් කැඩුණත් කොයිතරම් දුකක් ඇති වෙනවද කොයිතරම් විශාල දුකක් ඒ විදිහට අත්දකින්න නැද්ද කියලා කල්පනා කරලා මේ දුක තියෙන පංචස්කන්ධ ධර්මයේ පවතින තාක්කල් එතකොට රහත් වෙච්ච කෙනාට පමණයි තේරෙන්නේ මේ පංචස්කන්ධේ නොකවතීම තියෙනවා නම් ඒකමයි දුක්ඛ නිරෝධය කියන්නේ එතකොට දුක්ඛ නිරෝධයේ පැවැත්ම ඒ කියන්නේ නිර්වාණ සහසෝ පැවැ නිර්වාණය අත්දකින සෝවාන් සකදාගාමී අනාගාමී ඒ වගේම දහස් වෙච්ච කෙනෙකුත් ඒ අත්දකින්නේ පංචස්කන්ධ ලෝකයේ තුලින් කියන්නේ රූපස්කන්ධයක් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥානක් තියෙනවා මේ ස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් ඒක නැති තැනමයි නිරෝධය මේක නැතිවීමමයි හොඳ කියන ඒ දුක්ඛ නිරෝධය ගැන අවබෝධය සාමාන්‍ය කෙනෙකුට අත්දැකීමට අන්නේ ඒ අඥානිකම තියෙනවා. දුක්ඛ නිරෝධය අඥානං කියනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන දැනුමක් නැහැ මෝඩකමක් තියෙනවා. ඉතින් සෝවාන් වෙච්ච කෙනා දුක්ඛ නිරෝධය දැකලා තියෙන්නේ මා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩලා තියෙන්නේ. සකදාගාමී අනාගාමී චිත්තනත් එහෙම වඩලා තියෙන්නේ. රහත් වෙච්ච එක නම් වඩලා තියෙන දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්යශාන්තික මාර්ගය. රහත් වූ කෙනාට දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්යශාන්තික මාර්ගය නෙවෙයි. ආර්යශාන්තික මාර්ගයේ රහත් වීම දක්වා නිවන් අවබෝධ කිරීමට තියෙන පිළිවෙත් පිළිවෙත් මාර්ගය. යම් කෙනෙක් රහත් වුණා නම් නිරෝධ සහය දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා නම් ඒ රහත් වීමමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. ඒක නිසා තමයි නැවත දුකක් නැති නොවන ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් පහනක් වෙනවාසේ නිවා දමන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා එවැනි කෙනෙකුට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය නෙවෙයි දුක්ඛ නිරෝධ සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධ සත්‍ය වෙන කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව සත්‍යයක්. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම දකින්නට බැරි දෙයක්. දකින්නට බැරි දෙයක් නිසා ඒ අය දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව සත්‍ය යථා පරිද්දන්. ඉන්නේ ඒ අවිද්‍යාවක් කියන කෙනෙකුගේ සිරස. දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාය අඥානයි. ඊළඟට මේ ලෝක සත්‍ය සාත්‍යච්ච නැති සෑම කෙනෙක් මෙතන මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමේ පැටලිය සිටිනවා. මම කියන හැඟීම තියෙන අස්මිමානං අස්මිමානං කියලා දක්වලා තියෙන අස්මිමානෙ විස්තර කරනකොට මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම මේ සක්කාය දිට්ඨිය නෙවෙයි කතා කරන සක්කාය දිට්ඨිය කියන්නේ ආත්මයක් තියෙන පංචස්කන්ධ ලෝකයේ තුල තියෙන හැඟීමට. එතකොට මේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම රහත් වෙන තෙක්ම කෙනෙකුගේ සිත තුළ තිබෙන දෙයක්. ඒක නිසාම මම කියන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමේ අවිද්‍යාව ඔවුන්ගේ සිත තුළ තියෙන. ඒ අවිද්‍යාව නික්ත කරගත් නැහැ. ඊට අමතරව රාහත්තුන් කෙනෙකුට පමණයි මේ ලෝකයේ සියලුම දේවල් නිවන සහිතව සිතින් පැත්තකට අයින් කරන්නට පුළුවන්. විසි කරන්නට පුළුවන්. අනිත් සෑම කෙනෙක්ම උපාදාන කරනවා අල්ලනවා ගාමනය කරනවා නිවනකට හිතපත් කරගත්ත කෙනෙක් වුණාම ඵල සමාපනයට අනේ මේක සපයි මේක සපයි කියලා මේක මහා නිරාමිස සෝයක් කියලා ඒක කෙරේ පවා තමන්ගේ ඡන්දයක් කැමැත්තක් තියෙනවා. ධානසෝ ඉඳගෙන කෙනෙකුට ඡන්දයක් කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක පවා අතහරින්නට පුළුවන් ශක්තියක් සහස් වූ නැති නැති කෙනෙකුට රහත් නොවිච්ච කෙනෙකුට කවදාවත් ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ කියනවා නිබ්බාන නාභිනන්දති කියලා. නිබ්බානේ උඹලා ආස්වාද ගන්න අභිනන්දනය කරනවා කියන්නේ හොඳයි හොඳයි ලස්සනයි කියලා. මේකේ කියලා රසවත් කියලා ඒක ආස්වාද කරන එක. ඒක එහෙම තේරෙන්නේ. අභිනන්දති අභිවදති අභිවසති පිළි කියලා වචන තුනක් තියෙනවා. ඉතින් ඔය අභිනන්දති නිබ්බාන නාභිනන්දති නිබ්බානේ අභිනන්දනය කරන්නේ. මේක කියනකොට ආමුදුරු 500 දෙනෙකුට ඕක දේශනා කරේ ආමුදුරු 500 දෙනා මේ ධර්මය අහලා බුදුහාමුදුරන්ගේ ධර්මයට නොසතුට බලපෑ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ එකම අවස්ථාවක් තියෙන බුදුහාමුදුරුවෝ කරා ධර්මයේ දේශනා කරාට පස්සේ අනිත් ආමුදුරු නොසතුට වස්නා කියන මෙතෙන්දි තමයි ඒක දක්වලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට ඒකත් ඒ කියපු කාරණාවත් නොසතුටට හේතු වෙන කාරණා. එතකොට හත් මේක එහෙමනම් මිනිසුන්ගේ තේරෙන්නේ නැහැ මේ සියල්ලම අතහැරීමේ කියන අතහැරීමෙන් ලැබෙන සුවය. ඉතින් ඒක දන්නේ ඒ දන්නේ කියලා විද්‍යාවත් ඔහුගේ සිත තුළ තියෙනවා ඒ කෙනෙකුගේ සිත තුළ තියෙනවා. මේවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ධර්මයේ විස්තර කරනකොට කියන කරුණ නෙවෙයි ඒක අමතරව කිය යුතු කරුණ. ඉතින් අර යම් කිසි කෙනෙකුට අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා සිටිනවා නම් නිවනක් සහිත මේ ඔක්කොම දේවල් අත්හරින්නට පුළුවන්. අතහැරලා සිත පවස්සන්න බන්තා සියුම් ගැනීමක් පවතර පවතින ඉස්හාමත්ම සියුම් ගැනීමක් පව පමණක් පවතින තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒම වනකොට Tamanට තේරෙනවා, එවැනි කෙනෙකුට තේරෙනවා මුළු ලෝකයේ කිසිම දෙයක් කෙරෙහි මගේ සිත තුළ දැන් තණ්හාවක් තියෙන්නට බැහැ නේ තණ්හාව අශේෂ විරාගනේ දෝෂාංගෝ පරිච්ඡේදෝ සංහාවේ සමාසයක්වත් නැතුව මෙතන නිරුද්ධ වෙනවා මොකද කිසිම දෙයක් නැතුව ඔක්කොම ඇවිල්ලා. එතකොට තියෙන්නේ තාම සියුම් දැරීමක් ඒකත් පවතින එක දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක්ද කියලා දැකලා අතහරින්න අතහරිනා ඒක නිරුද්ධ වෙන්නේ නැතිව ස්වභාවික වශයෙන් පවතින නිසා ඒක කෙරෙහිවත් ඇලීමක් නැහැ මුළු විශ්වයේම තියෙන සෑම ධර්මයක් කෙරෙහිම සාම ධර්මයක් කෙරෙහිම හිත නිදහස් වෙන අයින් වෙනකොට මේ ලෝකයේ කිසිම දෙයක් කෙරේ කිසිම තණ්හාවක් නැහැ කියලා ඒ අවබෝධය පැහැදිලිව දකින එවැනි අවබෝධයක් අන් කිසි කෙනෙකුට දකින්න බෑ ඒ අවිද්‍යාවන් ලෝක සත්‍යය තුළ පවතින. ඒකට මේ සියලුම ධර්මයන් නිවන සහිත නිවී යෑමක් සම්පූර්ණයෙන් අතහැරීමක් ඒ ආකාරයෙන් දකින පුද්ගලයාට පැහැදිලිවම පේනවා මගේ සිත තුළ කිසිම අල්ලා ගැනීමක් නැහැනේ අල්ලා ගන්න දෙයක් නැහැනේ අල්ලා ගන්න අල්ලා ගන්නට දෙයක් තියෙනවා උපාදාන කරන්න දෙයක් තියෙනවා මෙතන මුළු විශ්වයම තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් සහිතව නිවන සහිතව ඔක්කොම දේවල් අතහැරියත් පස්සේ උපාදාන සම්පූර්ණයෙන් නිවිතයි ඒක පැහැදිලිව Taman අත්දකිනවා. ඉතින් ඒක අත්දකින්නට ඒක දකින්නට එවැනි සත්‍යයකට පත් නොවූ කිසිවෙකුට හැකියාවක් නැහැ. ඒ අවිද්‍යාව ලෝක සත්‍යයේ සිටතල තියෙනවා. එතකොට මේ අන්තිමට ඉතුරු වෙන ඒ සියුම් දැනීම් මාත්‍රයක් කියන්නේ කියන්න එකක් බැරි සියුම් දැනීම් මාත්‍රයක් තියෙනවා දත් නැත්වත් නැති දත්වා. මේක තමයි පවතින එකම දුක්ඛ සත්‍ය මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා. අන්තිමේ දුක්ඛ සත්‍යය සහ දුක්ඛ සමුදය සත්‍යය අන්තිම අවස්ථාව මේකයි කියලා දකින්නට පුළුවන් කෙනෙක් මේ ඉස්සේ නැහැ ඒ සත්‍යයට පත්න විදිහට. එහෙම නැති කෙනෙකුට බෑ. ඒ දුක්ඛ දුක්ඛ හා දුක්ඛ සමුදය පිළිබඳ අවිද්‍යාවත් තමයි මේ සුදුසු පවතින. මේක අන්තිම වශයෙන් පවතිනවා ඒ අන්තිම හිතරුණ තත්ත්වය තමන්ගේ ජීවිතේ තමන්ගේ ඒක අත්දැකලා කෙනාගේ කයේ තියෙන ශරීරයේ තියෙන පැවැත්ම මත ශරීරයේ පැවැත්ම ශරීරයේ තියෙන ඉන්ද්‍රියන්ගේ හතරවලට ක්‍රියාකාරීත්වය ඒ වගේම රූපස්කන්ධයේ පැවැත්මට හේතු යම් යම් කරුණු තියෙනවා ඒ සියලුම කරුණු මත ඒක රඳා පවතිනවා ඊට අමතරව අතීතයේ කරන ලද පෙර භවයේදී ප්‍රතිසන්දි කෙනදුන කර්ම ශක්තිය මත මේක මේ කර්ම ශක්තිය ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදයක් සත්‍යයක් කියලා ලෝක සත්‍යයට සාමාන්‍ය ලෝකයට දකින්න බැහැ කියලා. එදා දුක්ඛ සංදේ සත්‍ය වශයෙන් කර්මයේ ක්‍රියාත්මක වෙලා මේ දුක්ඛ ස්කන්ධේ දැන්ත කළා අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන ආදි වශයෙන් මේ දුක්ඛ සත්‍යම දැන් දුක්ඛ සමුදය සත්‍ය බවට පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වෙනවා නේද කියන කරුණ දකින්නට සාමාන්‍ය ලෝක සත්‍යවල ඒ අවිද්‍යාව කියන්නේ එතකොට ඒ කර්ම ශක්තිය නිරුද්ධ වීම හෝ එසේ නැතුව ජීවිතයේ පැවැත්මට හේතු පාදක වන ආවර කරුණක් හෝ නිරුද්ධ වීම තුළින් මේ දෙකම නිවි යනවා කියන එක දකින්නට පුළුවන්කමක් නැහැ ඒ නිවි අනිත් ලෝකෙ කිසිම සත්‍යයක. ඒ අවිද්‍යාවත් එවැනි ලෝක සත්‍යයේ සිටතර ක්‍රියාත්මක කරනවා. එතකොට මෙතෙන්දී මේ සියලුම ධර්මයන් සියල්ලම සිතින් අතහැරලා සියල්ලම කෙරේ තියෙන බැඳීම් උපාදාන මම කියන හැඟීම් අවිද්‍යාවේ ධර්මයේ සැපරි පවතින මේ ධර්මයන්ගේ පැවැත්ම ධම්තනක නැති වී යනවා නම් එතනමයි ශාන්ත එතනමයි ප්‍රණීත ඒක නැති වී යාමමයි දුක්ඛ නිරෝධ සත්‍යය කියලා එවැනි කෙනෙක් අත්දකිනවා ඒකේ අත්දකින්නට නොහැකි කිසි කෙනෙකුට දුක්ඛ නිරෝධ සත්‍යය මෙතනයි කියලා දකින්නට බෑ ඒ අවිද්‍යාව සිදුවලා කියලා කරනවා එතකොට මේ විදිහට මේ ඔක්කොම ධර්ම මගේ මරණයෙන් පස්සේ ඒ දැනත්තාගේ මරණයෙන් පසුව ඒ කියන්නේ කාර්යය නිරුද්ධ වීම හෝ ජීවිත ශක්තිය නිරුද්ධ වීම නිසා මේවා ස්වභාවික වශයෙන්ම ලෝකේ හැම සත්‍යෙම මරණයටපත් වෙනවා. ඒ වගේම මේකත් මේක වශයෙන්ම මරණයටපත් වෙනවා නිවෙනවා. මේ නිවෙනකොටම කර්ම ශක්තියක් පසුපසින් නැති නිසා ලෝකේ කිසි තැනක කිසිවක් අල්ලාගෙන නැති නිසා ඊටත් අමතර විශේෂයෙන්ම දක්නා ලෝකේ කොයි තැනක කවරෙක් කියලා ඉදුණාද මොන දෙවියෙක් මොන ප්‍රඥෙක් කියලා ඉදුණා සෑම සැනම මේ නාම ධම්ම ප්‍රතිසන්දි විඥානය යනවා ඒ ප්‍රතිසන්දි විඥානයට අනුකූලව නාමස්කන්ධ සහ රූපස්කන්ධ පහළ වෙනවා උපාතික වශයෙන් හෝ කවර ආකාරයකින් හෝ ඒ සෑම කෙනෙක් මේ ඔක්කොම මම මගේ කියලා අල්ලාගෙන මුළු විශ්වයේම සත්‍යය ඉන්න මේක කොයිතරම් අවිද්‍යාවක්ද කියලා දකිනවා සියුම් ප්‍රඥාවකින් ඒක දකින්නට ඉන්න කියලා විද්‍යාව පාදින සාමාන්‍ය සත්‍ය විශේෂිත එතකොට ඒ පුද්ගලයා පැහැදිලිවම පේනවා මේ සියලුම ධර්මයන් මේ ආකාරයෙන් මරණයදී නැති වී යනකොට අර විදියට මුළු විශ්වයේ මාස්කින් අතහැරිලා විශ්වයේ කිසි තැනක මේ ප්‍රතිසන්දේ ඥානය ගිහිල්ලා එන්න එක කිසිම ප්‍රතිපත්තියකුත් නැහැ. ඒ ප්‍රතිසන්දේ විඥානයේ ගොස් එල්ලෙන්නට පසුබිමින් ක්‍රියාත්මක වෙ යුතු කර්ම ශක්තිය ආදී ධර්මත් කිසිවක් නැහැ. මේක පහනක් වුණාසේ දෙවෙනා නිවෙනකොටම ධාතිය සේවනා කීනා ධාති කියලා ඒක දකින්නට පුළුවන් කිසිම සමුදයක් නැහැ එවැනි පැත්තකට පත් වූ. එතකොට ඒ අවිද්‍යාව තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව මේ ආකාරයෙන් සුගතල ක්‍රියාත්මක වෙන විට ලෝක සත්‍යය කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා කුසලක්ෂ කර්ම රැස් කරනවා උපාදාන කරනවා මමගේ කියලා හිතන ඔක්කොම දේවල් කරනවා මේ පුද්ගලයාට පැහැදිලිවම පේනවා අර කාමතහය ශූන්‍යයේ දැනීම මාත්‍රය පසුබල යතුලින් තියෙද්දී මතු පිටසිතින් නැහැ කනනාසය දිව ශරීරයේ මනස ආදී ධර්මයන් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටම් ආදී බාහිර අරමුණු ලෝකේ පවතින මේ අරමුණු සහ ඉන්ද්‍රිය ධර්මයන් සම්බන්ධ වීම තුළින් විඥාන ස්කන්ධය තියෙනවා සංඥා ස්කන්ධය තියෙනවා සංස්කාර ස්කන්ධය තියෙනවා ඒකට අනුකූලව රූපස්කන්ධය පවතින මේවා විහි කන්දහලියක් කැකරෙන්නාති. කැකේරි කැකේරි රේපත්තර පන්දස්කන්ධ ධර්මයන් ඇති ඇති නැති නැති යන එක කොයිතරම් නම් අල්ලා කච්චික කොච්චර මෝඩකමක්ද මේක නොදත් එක කොච්චර මෝඩකමක්ද කියලා එවැනි කෙනෙක් දකිනවා ඒක දකින්න සාමාන්‍ය කෙනෙකුට බෑ එවැනි කෙනෙක් දකිනවා මේ සංසාරේ අසීමිත කාලයක් පුරා ඉපදී ඉපදී නැරි නැරි නැරි නැරි ආව සසරෙන් සසරට ගියා මේ සුදු ධම්මේ සුළු වුණාට අපි ගම්බීර ධර්මය අවබෝධ කරගන්නට නොහැකි නිසා අන්න ඕක දකිනවා ඒක දකින්නට සාමාන්‍ය කෙනෙකුට දැක්කේ මේ ආකාරයෙන් අවිද්‍යාව කෙනෙකුගේ සිත ප්‍රත්‍යාත්මක වීම නිසා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර රස මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙයි ආයේ ඒ නිරුද්ධ වියාම එකවර සිදුවන ධර්මතාවයක් නෙවෙයි සෝවාන් වෙනකොට නම් තාක් මට්ටමකට අවිද්‍යාව නිරුද්ධ වෙනවා ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත්තේ කියලා හිතාගෙන යම් කිසි කෙනෙක් මේ සිත තුළ අවිද්‍යාවක් තිබුණා නම් ඒ අවිද්‍යාව නිරුද්ධ වෙනවා මේ අවිද්‍යාව කියන එක සමාගයේ සිත තුළ පවත්නා වූ ධර්මයක් බාහිර ලෝකයේ තියෙන ධර්මයක් නෙවෙයි. හොඳක් වෙනවා. ඒ සාමාන්‍ය මිනිසුන්ගේ අවිද්‍යාව කියනකොට මටත් ඒ කාලේ තියෙන්නේ එහෙමයි. අවිද්‍යාව කියනකොට මේ මහා බරපතල දේවල් අයින් කරන්න බැරි දේවල් මේක නිකන් බාහිර වශයෙන් කායිකට බරපතලලා තියෙන දෙයක් ආදී වශයෙන් එහෙම තමයි සාමාන්‍ය කෙනෙකුට ඒක අවබෝධ වෙන්නේ හැඟෙන්නේ. නමුත් අවිද්‍යාව කියන්නේ Taman දේශිත තුළ තියෙන සිත තුළම පවත්නා නොදත්තම. ඒක නිසා අපිට ඒක අයින් කරන්න පුළුවන්. නැත්නම් අයින් කරන්න බෑ. ඉතින් ඒ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය ඇති කරන ගමන විද්‍යාවක් තියෙනවා නම් මේ අවිද්‍යාව නෙවෙයි. සකදාගාමි වෙනකොට ඕලානික වශයෙන් කාමරාග ඇති පටික කියන සංගෝල ධර්මයන් තුළින් සිදුවන කායික වාචික මානසික ක්‍රියා ආදී ධර්මයන් සිදු කරන යම් කිසි අවිද්‍යාවක් තියෙනවා නම් ඒ ඕලාරික කාමරාග පටික ඇති කරන ලැබුණ විද්‍යාව නිරුද්ධ කරන නිරුද්ධ ගියා. අනාගාමී වන තත්ත්වයට පත්වන සියුම් වශයෙන් අනුසාගත වශයෙන් ඇති වෙන කාමරාගයේ පටිකය. කාමරාග පටික අනුශය සම්පූර්ණ නිරුද්ධ වෙනවා. ඒ කාමරාග පටික අනුශය සිත තුළ ක්‍රියාත්මක තියෙන හේතුපාදකෝ අවිද්‍යාව ඒතරගෙන තියෙනවා. රහත් වෙනකොට රූප රාග රූප රාග මාන උද්දච්ච විඥා කියන සංවර ධර්මයන් පහණය වෙනවා ඒ සංවර ධර්මයන් ඇති කර දීප විඥාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා ඊට අමතරව අවිද්‍යාව නිරුද්ධ වන්නේ මම කියලා කෙනෙක් සිටියේ කියන හැඟීම තිබෙන තාක්කයි ඒ හැඟීම නිරුද්ධ වෙනවා මේ කෙනෙක් භාවනා කරනකොට මුළු දිස්සෙන් සම්පූර්ණ ශූන්‍ය තත්ත්වයකට පත් වෙලා අධ්‍යකාශයෙන් බවට පරිවර්තනය වී ජීවියාමක් දකින්නට පුළුවන්. එසේ දකිනකොට මොකද විශ්ේ කිසිම රූප ධර්මයක් අරමුණු කරන්නට නැහැ භාවනා කරන්න ගන්නට නැහැ එතකොට දැනීම මාත්‍යක් පමණක් පවත්න මේ දැනීම මාත්‍යක් නිරුතේ ඊට පස්සේ මේ ලෝකයේ කිසිම තැනක කිසිම සත්‍යයක් නැති බව කිසිම ආත්මයක් නැති බව අත්දැකීම. එතකොට තමා කියලා කෙනෙක් ලෝකේ නැහැ. තමා මේ ලෝකයේ කිසි කෙනෙකුට අයත් නැහැ. මේ ලෝකයේ බාහිර කිසි කෙනෙක් තමාට අයත් නැහැ. බාහිර කිසි කෙනෙකුට තමා කිසිම නෑදෑ මිත්‍ර සම්බන්ධකමකුත් නැහැ. මේ ආකාරයෙන් මේ පරම කෝටික වශයෙන් ඇති වී දකිනු ලබන ඔළු විශ්ේම තියෙන රූප ධර්මයන්ගේ නිරෝධේශ නිරෝධයකුත් නාම ධර්මයන්ගේ නිරෝධේශ නිරෝධයකුත් දකින කෙනාගේ සිත තුළ සර්ව සම්පූර්ණ ශූන්‍යත්වයක් තිබෙනවා. ඒ ශූන්‍යත්වයේ තිබෙන ස්කන්ධ ධර්මයන් අයින් කළාට පසුව අස්මිමානෙ නිරුද්ධයි. ඒ අවිද්‍යාව. අන්න ඒ අවිද්‍යාව නිරුද්ධ වූ කෙනාට ඇති වෙනවා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන කප්පේ. අවිද්‍යාව නිරුද්ධ කරාට පස්ව සංස්කාර නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ විමුක්ත සිතක් උදා වෙනවා. විමුක්ත සිත කියන්නේ රහත් වූ කෙනෙක්ගේ ගැඹුරින් පවත්නා වූ සියුම් දැනීම් මාත්‍රයක් මතු පිසිත ඔහේ ක්‍රියාත්මක වෙද්දී ඒ සිත ඒකේ පාඩියේ ඔහේ තනියම පැතිර තියෙනවා. කිසිම දෙයක් හිතන්නට බෑ කිසිම අරමුණක් ගන්නට බෑ ඒක කිසිම අරමුණක් ඇත්තෙත් නෑ කිසිම කුසලයක් ගන්නට බෑ අකුසලයක් කරන්නත් බෑ මොන අන්දලයක්වත් ඒකෙන් හිතන්නවත් මොනවත් බෑ බුදු විසින් දැනීම පමණයි මුළු විශ්වයම ඈතෙච්ච එකක් කිසිම දුකක් දැනෙන්නේ නෑ සැපක් දැනෙන්නේ නෑ මොකක්වත් ඒක කිසිම බලපෑමක් කරන්නට සමර්ථයක් මේ විශ්වේ නෑ ඒ සියුම් දැනීම මේකට තමයි අපුප්පාචේතෝ විමුක්තිය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒකට තමයි විමුක්තිත විමෝචන චිත්තං කියන වචනේ බුද්ධහමඳුරක් පන්නේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ අනිදර්ශන විඥානයේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න බැරි විඥානය කියන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපපටිච්ච විඥානය කියලා දක්වන්නේ කිසි දෙයක තේරෙලා නැති විඥානය ඒකට තමයි බුදුරජාණන් වහන්සේ සබ්බතෝ පබං කියන වචනේ ප්‍රකාශ කරන හැම ආපැත්තකින්ම ප්‍රභාස්රෝ සත්‍යය කියලා දක්වන්නේ. මේකට තමයි බුදුහාමුදුරුවෝ අන්නේ පබස්සර මිදම් වික්‍රේ සෙත්තම් මේ සිත මහණෙනි ප්‍රබස්සරයි කිය. සංතකෝ වර්ධන්තේ පක්ලේසේ පක්ලේසම් බාරේ උපක්ලේශ ධර්මයන් තුළින් මේක බැසී යනවා. පිළිපිරියා. ඉතින් මේක පොත්පත්වල දක්වන්නේ භවාංග සිත කියලා එක සම්පූර්ණ විශේෂ සියම වෙනවා. භවාංග සිත කියන එක ඒක විතරයි නෙමෙයි මනුස්ස ලෝකයේ ඉපදෙන කෙනෙකුගේ කුසල සිතකින් පහළ වෙන්නේ. භවාංග සිත කුසල් ගන්නවත් පුළුවන් අකුසල් ගන්නවත් පුළුවන්. විපාකයක් භවාංග සිත කියන්නේ. මොකද මේ නරකයන් වලත් උපදිනා. ඒගොල්ලන්ගේ භාංග සිත්ති අපායට උපදින්නේ ප්‍රතිසංවේ විඥානයකින් තමයි. ඒගොල්ලන්ටත් භාංග සිතක් තියෙනවා. ප්‍රේතයන්ටත් භාංග සිතක් තියෙනවා. තේසන් සත්‍යයන්ටත් භාංග සිතක් තියෙනවා. ඕකේ ඇති පබහසල භාවයක් නේ. මෙන්න මේ පස්සේ තමයි අර අන්තිමටම ඉතුරු වෙච්ච තත්ත්වය තමයි මේ පබස්සර මිදම්බික්කේ සිත්තන් කියන එකෙන් බුදුහාමුදුරුවෝ වෙනුම් කරේ මේ විදිහට විවිධ ආකාරයෙන් විවිධ වචන වලින් ඒ තත්ත්වෙ උන්වහන්සේ පෙන්වලා තියෙනවා. මේ පිට ඇති කෙනාට පැහැදිලිවම පේනවා තමන්ගේ අවිද්‍යාව මෙතනින් නිරුද්ධ වෙච්ච නිසා කිසිම සංස්කාරයක් ඒකේ ගෑවෙන්නවත් නැහැ. ඇති වෙනව නෙමෙයි. ගාවන්නකවත් බෑ. මොකම මොකක්වත් ඒක. මම කියනවත්, මගේ කියනවත්, නිවන කියනවත්, නිවන උසස් කියනවත්, බුදුහාමුදුරුවෝ කියනවත්, ධර්මයේ කියනවත්, සංඝයා කියන මොකක්වත් ඒකට කිට්ටු කරන්න ගාවන්නේ බෑ. ඒක පැත්තකට බැඳලා අවුලේ සිවුන් දැනීමක් වශයෙන් පවතින සත්‍යයක් පමණයි. ඒ කියන්නේ සිතන්නට කියන්නට මොකක්වත් ඒක බුදුහාමුදුරන්ගත් රූපන සෝතේ දක්වන මෙමෙහි සිතක් ඇති කෙනාගේ මේ සිතේ අරමුණ මොකක්ද කියලා. දෙවියෝ මාර්ග අකුමේ සත්‍ය ආදී දුක සියලුම සත්‍ය සිතුවත් ඒ ඒක දකින්නට බෑ කියනවා. මොකද නැති දෙයක් දකින්නට කාටවත් හැකියාවක් නෑ. ඒකයි. එතකොට මේකට තියෙන පුද්ගලයාට පැහැදිලිව තමන්ටම තේරෙන කිසිම සංස්කාරයක් ඒ සිත තුළ ජනිත වන්නේ නැත. ඒ සිතම තමන්ගේම පිරිසිදු සංසිඳුගේ සීල ස්කන්ධේ බාටපත් වෙනවා. කියන්නේ බාහ්‍ය ලෝකයේ සීලය කියන්නේ ලෝකයට පෙන්වන කරන ලබන කායික වශයෙන් සංවර වෙලා වාචික වශයෙන් සංවර වෙලා මානසික වශයෙන් සංවර වෙලා ඕවා ඕම කරන දෙයක්. මේ සිත ඇතිවෙච්ච කෙනා ඒවා කලේ තනම් දුරට ගණන් ගන්නෑ. ඒකම නිවි සංසිනීගේ තීරස්කන්ධයක් බවට පත් වෙනවා. බාහිර ලෝකයා සමාධිය වඩන්න යනවා ධ්‍යාන වඩන්න යනවා උත්සාහ කරනවා සමාධිය. මේ සිතම සියුම් සාන්ත සමාධියක් බවට පත් වෙනවා සංසිනීගේ සමාධිය. පරිපස්සද්ධි සමාධිය කියන්නේ. අර පරිපස්සද්ධි සීල කියන්නේ කලින්. මේ සිතම මහා ප්‍රඥා ස්කන්ධයක් ඒකම පටිච්චසමුප්පාද ප්‍රඥාවෙන් තත්ත්වයටපත් වෙනවා. මේකම පටිච්චසමුප්පාද සංකේතයේ විමුක්තිය පටිච්චසමුප්පාද විමුක්තියටපත් වෙනවා. මේ විදිහට ස්කන්ධ ධර්ම හතරක් එකක් බවට පත් වෙලා සාමාන්‍ය සිරුන් දැනීමක් වශයෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ தත්ත්වය ඇති පුද්ගලයාට පැහැදිලි ඉතාමත්ම පැහැදිලි සමාගයේ සිට තුළ කිසිම සංස්කාරයක් මේක තුළින් නම් කවදාවත් ඇතිවන්නේ නැහැ මේක නොසලී පවතින නිසා මේක අපුක්කයි අපෝක්ෂයි අපුක්ක කිසි දෙයක් මේක අල්ලලා නැති නිසා සියල්ලන්ගෙම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ ඉවනයි සතු ඔක්කොගේම නිදහස් වෙලා තියෙන නිසා මේක විමුක්තයි විමෝචනයි ඒක කිසිම සංස්කාරයක් නැති නිසා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේ මෙන්න මේකයි කියලා එවැනි කෙනෙකුට දකින්නද පුළුවන් වෙන කිසිම කෙනෙකුට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන එකක් දකින්න පුළුවන් කමක් නැහැ තේරුම් ගන්නටත් පුළුවන් කමක් නැහැ හරියටම මේකයි කියලා මොකද අවදාව කීනකින්වත් දැකපු නැති දෙයක් ගැන අවබෝධයක් ඇති කරගන්න බැහැ කියලාවක් නැති නිසා එතකොට ඒ පුද්ගලයාට පැහැදිලිවම පේනවා තමන්ගේ සිත තුළ විද්‍යාව නිරුද්ධ නිසා සංස්කාරය උදයි කියලා. මේ සංස්කාර ධර්මය අන්තිමට තුලේ සත්‍යය මරණ මොහොතේදී සම්පූර්ණයෙන්ම මේ කය බිඳී යාම තුළින් හෝ කර්ම ශක්තිය බිඳී යාම තුළින් නිවෙනවා නිවෙනකොට නැවත ගැටගැසීමක් නැති ආකාරයෙන්ම පහනක් විනාශයෙන් නිවෙනවා. එතකොටම Tamanට තේරෙනවා සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා. සංස්කාර නිරුද්ධ වීම නිසා නැවත නැවත උපද්දවනු ලබන විඥානයේ සම්පූර්ණ නිරුද්ධ වෙනවා කියලා. එවැනි කෙනෙක් කියන්නේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ කීනා ධාතේ සිතම් බ්‍රහ්මචර්යයන් කසංකරණියන් නාපරං ඉස්සත්තාදි පදානාති කිය. ඔය හුඟ ආස්තෝත්‍රවලින් ඔය තත්ත්වයට පත් වුණාට පස්සේ මගේ ජාතිය සියේ වුණා කලිත දේ කළා ඒ කරන්නට දෙයක් නැහැ බක්මචාරී ජීවිතය ගත කරන්න නෙමුණායි කියලා පජානාති දැනගන්නවා තමන්ම පස්පස් වශයෙන් දැනගන්නවා ඉතින් බොරුවට හත් කියන කවදාවත් ඒක දැක ගන්න බෑ. ඇත්තට මෙච්ච කෙනෙකුට එහෙම දැක ගන්න පුළුවන්. එතකොට පැහැදිලිවම Tamanට අවබෝධ වෙනවා සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එතනින් අවබෝධ වෙනකොටම පේනවා බුදුහාමුදුරුව පරිසම්පාදේ අන්තිමට ගේපු කෑම. යමේ තස්ස දුක්ඛඛණ්ඩස්ස නිරෝධෝ හෝති. මෙලෙසින් තමයි මේ දුක්ඛස්කන්ධය නිරුද්ධ වන්නේ කියලා. එවැනි කෙනා පැහැදිලිව දක්වනා එින්හා කිසි තැනක දුක්ඛ නිරෝධයක් නැහැ. සැබෑ දුක්ඛ නිරෝධය කියන්නේ මේකමයි මේක හැර වෙන කිසිම ක්‍රමයකින් මේ දුක සම්පූර්ණ වශයෙන් සදාකාලික වශයෙන් නිරුද්ධ කරන්නට බැරි බව දන්නවා. එතන තමයි දුක්ඛ නිරෝධය පිළිබඳ පැහැදිලි අවබෝධය ඇති වෙන තැන. එතකොට එයාට මේ සංස්කාර නිරෝධයෙන් විඥානයේ නිරුද්ධ වියාම දකින නිසා ඊට පසු පෙන පසුව තියෙන ලබන පටිසම්පාද ධර්මයන්ගේ නිරෝධය ගැන අමුතුවෙන් කියන්නට හිතන්නට දෙයක් නැති බව අවබෝධ වී යනවා මොකද හේතුව අපි හිතමු ගෙදරක හැමතැනම ලයිට් පත් වෙනවා හොෝගාලා එක එක ස්විච් එක නිවෙනම යනවට වැඩිය දෙලින්ම ගිහිල්ලා මේ ස්විච් එක ඔෆ් කරපු ගමන් ඔක්කොම ඒවා ඉවරයි. අය එතකොට අය මේ ස්විච් එක ඔෆ් කරාට පස්සේ අනිත් ඒවා ඔෆ් කරලා ඉන්න අවශ්‍යකමක් නැහැ. ඒ වගේ ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වුණාට පස්සේ නාම රූප නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ. කලායතන නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ පස්සයක් නිරුද්ධ කරන්න දෙයක්වත් නැහැ වේදනාවක් සංනාවක් උපාදානයක් කර්ම භවයක් නැවත නැවත ජාතියක් සසර දුක ජරා මරණ මොකක්වත් නිරුද්ධ කරන්නට නෑ. පටිච්ච සමුප්පාද ප්‍රතිලෝම වශයෙන් දැක්කෙන එක පැහැදිලිව එතන සායමින කෙනෙක් අත්දකිනවා. ඒ එයින් එහාට අනෙක් කොටස් එයාට දකින්නට ඕනකමක් නෑ. මොකද මෙතනින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා දකින්න. මෙන්න මේ ආකාරයෙන් තමයි පටිච්ච සමුප්පාදයේ ප්‍රතිලෝම පැත්ත එවැනි කෙනෙක් අත්දකින්න ලබන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා. ඉතින් එවැනි කෙනෙක් මේ සිත තුළ සන්තුෂිතත්වාටිතෝ සන්තුෂිත භාවයක් ඇති වෙනවා. ඒක නිසා ආවර භාවයකට පිටපත් වෙලා තියෙනවා. නිවස්සත් සංකේතෝ කියලා එහෙම බුදුහමෝ නිදහස් කරන සාස්ත්‍ර භාවයේ පද ඒවා ගැන කියන්න තමයි. ඒක දීර්ඝ විස්තරයක්. එතකොට අන්න ඒ තත්යේ අත්දකින්නට පුළුවන් වෙන්නට ඕන පටිච්චසම්පාදේ හරියටම අවබෝධ කරගන්නට. ওই තත්යේ හරියට අත්දකින්නකොට තමයි ඕකේ අනිත් පැත්තත් හරියට තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන්නේ. නැති අය ආලියක් වශයෙන් ඔය ධර්මයේ දැක්කා කියලා කිසිසේත්ම කියන්නට පුළුවන් වන අය නෙවෙයි. එතකොට ඒ ආකාරයෙන් පරිසම්පාදන්නන්ගේ ප්‍රතිලෝමපත් අපි කියේ මේක පස්සේ ප්‍රතිලෝමපත් අපිට අය කියන්නට අවශ්‍ය වෙන එකකුත් නැහැ. මේ ටික කියුවට පස්සේ. නමුත් ඒ අවස්ථාවේ සුදුසු පරිදි අපි ටික ටික කියනවා. එතකොට අද මේ දක්වා කියන්නේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ කියන කතාවයි විශේෂයෙන්ම පෙන්වන්න කලේ අවිද්‍යාව කියන එක සාමාන්‍ය වශයෙන් නෙවෙයි සියුම් වශයෙන් කොයි කොයි ආකාරයෙන් සිත තුළ ක්‍රියාත්මක වීම නිසා සංස්කාර ධර්මයන් ජනිත වෙනවාද ඒ සංස්කාර ධර්ම ජනිත වෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර මංගල කියන එක මේක දැක්කට පස්සේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානන් කියන කාර්යයෙන් දකින්නේ කිය. එවැනි කෙනෙකුට පැහැදිලිවම පේනවා මේ සංඛාර පත්‍ය විඥානන් කියන ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා. ඉතින් මේ විදිහට අවිද්‍යාව කියන සංස්කාර රැස් වෙන නිසා මම මගේ කියන හැඟීමක් තියෙනවා අල්ලගෙන සිටිනවා ලෝකේ රැඳී සිටීමේ භවයේ ආශාවක් තියෙනවා දුක්ඛ සත්‍ය දැකලත් නෑ සමුදය සත්‍ය දන්නෙත් නෑ නිරෝධ සත්‍ය හරියට දන්නෙත් නෑ මාර්ග සත්‍ය වැළිලත් නෑ හරියට සියල්ල අතහරින්නටත් බෑ ඉතින් මරණ මොහොතකට සිටේ තියෙන අර භව ශක්තිය නිරුද්ධ කරන භව ශක්තිය කියන්නේ නිරායාසයෙන් සිටීලි ගලා යන්නේ ශක්තිය. අර විමුක්ත සිතක් ඇතිගෙනාගේ සිත තුළ කිසිම සිටීල නිරායාසයෙන් ගලන්නේ නැත්නම් භව ශක්තිය උපාදාන පත්‍ය භවෝ කෙල්ලක් වනනේ. උපාදානයේ ස්වභාවය තියෙන භවපත්‍ය ආදී නැති ඉදීම තියෙනවා කියලා මෙතන උපාදාන නිරෝධ භව නිරෝධ උපාදාන නිසා කර්ම භව නිරෝධය. මම කියන්නේ කලින් මේ උපාදාන ඔක්කොම නිරුද්ධ වෙනවා කිය. එතකොට මේ උපාදාන නිරුද්ධ වෙලා නැති නිසා සිත තුළ සිතේ ගලා යාමේ ශක්තිය තියෙනවා සිතේ ගලා යාමේ ශක්තිය කියන්නේ භව ශක්තිය කියලා මේ භව ශක්තිය ඒ වචනේ මගේ එකක් පොත්වලින් තියෙනවා ඒකට භව ශක්තිය ඉගෙන නිසා මරණ මොහොතේ එකපාර සිත පහනක් වෙනවාට ඒ නිවන් එක්ක ඒකට සම්බන්ධ වී සම්බන්ධ වී පැවතගෙන පැවතගෙන ආම සිතේ පරම්පරාවක් වෙනවා ඒක එකපාරට මේ බින්දරක් එකපාරට වතුරක් දාලා නිවනවා වගේ නැත්තටම නැතින නිවල දාන්න බෑ. ඒකට අනුකූල වෙන ඒකට සම්බන්ධ වෙන ඊළඟ පිට කොහේ හරි පහළ වෙනවා. මේ ජීවිතේ ඒක අල්ලගෙන මේ ජීවිතේ පංචස්කන්ධය අල්ලගෙන ඒක පහළවන්නට බෑ. ඒ කියන්නේ ජීවිතේ ශක්තිය නිරුද්ධ වෙන නිසා. ඒක නිසා ඒක වෙන තැනක කොහේ හරි පහළ වෙනවා. ඉතින් මෙතනින් මැරෙනවා තව තැනක ප්‍රසන්න විඥානය ගිහිල්ලා පහළ වෙනවා. අන්තර භවයේ හරි කොයි භවයේ හරි ඉපදෙනවා නැවත ප්‍රසන්නයක් ගිහිල්ලා ජනිත මේක දකින්නට බෑ සාමාන්‍ය ලෝක සත්‍යයක්. ඉතින් මෙන්න මේ සත්‍ය අවබෝධ කරගන්න නම් අවිජ්ජා නිරෝධ, සංඛාර නිරෝධ, සංඛාර නිරෝධ, විඥාන නිරෝධ කියන එකක් දකින්නට ඕන. නැති කෙනෙකුට බෑ ඒක නිසා අපි අවබෝධ ප්‍රකාශ කළේ අවිද්‍යාව තුළින් සිං වශයෙන් චිත්තතර ක්‍රියාත්මක වන අවිද්‍යාව තුළින් කොයි කොයි ආකාරයෙන් මේ කුසල කුසල සංස්කාර නැත්නම් කායික වාචික මානසික ක්‍රියා සංඛ්‍යාත කුසල කුසල පිළිවෙන ධර්මතාවය ක්‍රියාත්මක වෙනවාද ඒ ඒක ක්‍රියාත්මක නොවන්නේ කොයි ආකාරයෙන්ද එසේ නොවනකොට අවිද්‍යාව නිරුද්ධ කරනකොට නිදහස්ිත ඒ නිදහස්ිත නිසාම සංස්කාර නිරුද්ධයි සංස්කාර නිරුද්ධ වෙනකොටම නැවත උත්පත්තියක් ඇති නොවන ආකාරයෙන් දකින්නේ කොහොමද කියන කාරණාවයි මේ මේ ධර්මයේ මේ ඇයට තරම් ප්‍රයෝජනක් නොවන්නටත් පුළුවන් සමහරවිට තේරෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම කවදා හෝ දවසකදී මේ ධර්මයේ ඇයට අත්දකින්න ලැබේවා කියලා ආශිර්වාද කරන මේ දේශනාවෙන් කිම කරනවා.